නාන්තර මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගත කරන්නේ 129 වෙනි භාවනා වැඩපිළිවෙලේ ඉතින් ඒකේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිසා මම කැමැති ඒක පිළිබඳව කෙටි මතක් කිරීමක් නැත්නම් හඳුනා දීමක් කරන්න ඒක දිගටම වැඩමුළුව පුරාටම වළංගු වෙන දෙයක් අපි මේ 1.32 2.30 දක්වා 1 සිට 2 දක්වා මේ කරන වැඩපිළිවෙලේ ප්‍රධාන අංක තුනක් අංග තුනක් බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල්ලා ඒ තුන කියන්නේ ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ මේ වෙනකොට අපි භවනාට සම්බන්ධ වෙන අය සම්බන්ධයෙන් සත්කාර තුනක් නිසන්වණේ පැත්තෙන් වෙලා තියෙනවා. ඒක තියෙන අයට තමයි අපි මේ හඳුන්වා දීම කරන්නේ. එකක් තමයි මේ පිරිස අපි උපෝසත අටාංග සීලී පිටවල තියෙනවා. දෙක මේ සියලු දිනාටම කාලසටහනක් සහ දිනචරියාවක් මතක් කරලා දීලා තියෙන ඔක්කොමලා මේ වැඩමුළු පුරාට ඒ කාලසටහනට ඒ විවස්ථා දිනචරියාවට යටත් වෙන්න ඕන. තුන්වෙනි එක තමයි කමඨහන් පිළිබඳ දේශනාවකට අහන්න සකස් කරලා තියෙනවා. එතකොට අපි මේ දිගටම මේ දවස් ගත කරන කාලේ ඔය තුනේ යටතේ ඉන්නේ. ඔය තිල්පද වලින් රැකිලා ඔය කාලසටහන සහ ව්‍යවස්ථාවලට යටත්ව ඔය දීලා තියෙන කමටහන සම්බන්ධව තමයි අපි කතා කරන දේක් කතා කරන්නේ. ඉතින් ඒක නිසා කාට හරි ඒ සීල්පද පිළිබඳව සැකයක් තියෙනවා නම් තේරෙන්නේ නැතිවක් තියෙනවා නම් යගෙම දීපු කමඨහන් ධර්මදේශනා පිළිබඳව නොවැටහෙන යමක් තියෙනවා විස්තර දැනගන්න ඕනේ නම් යගෙ මේ දිනචරියාව සහ විවස්ථා පිළිබඳව නොගැලපෙන ගතියක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් අපි මේ පැයේදී විසඳ ගන්න බලාපොරොත්තු වෙන එක අංශයක්. ඒක අපි මේ වැඩසටහන සම්බන්ධ වෙන අය ඒකට පනවන ලද නීති සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් එකිනෙකා කතා කරන්න යන්න එපා. වැඩමුළු සංවිධානයෙන් අහන්න යන්නත් එපා. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවිදී අහන්න. මේක මේ සීලයට අදාළ ප්‍රශ්නයක්, මේක දිනචරියට අදාළ ප්‍රශ්නයක්, මේක කමටහන්ට අදාළ ප්‍රශ්නයක් කියලා. එතකොට අපි මේ ප්‍රශ්න ඉවතලන්නේ දෙක තමන්ගේ කමඨහන භාවනා කරගෙන යනකොට ඇති වෙන ප්‍රශ්න අපි මේ වෙලාවේ විශ්න ගන්නවා කියලා කියනවා සාමූහික කමඨහන් සුද්ධ කිරීම කියලා. මේක නිස්සන්වනේ විතරක් තියෙන සුවිශේෂී වැඩපිළිවෙලක්. සියලු දෙනාම එකට තියලා කමඨාන සුද්ධ කරන්න කැමති කෙනාගේ වார்த்தාව අපි පොදු සභාවට ඉදිරිපත් කරලා ඒ පොදු සභාවේ ඒක සාකච්ඡා කරලා කැමති නම් ඒ ලියුපේකනාගේ සම්බන්ධය අරගෙන එහෙම නැත්නම් හොඳට ලියලා තියෙනවනම් ඒක සාකච්ඡා කරනකොට සම්බන්ධ වෙන හැම කෙනාටම දැනගන්න පුළුවන් ඒ තොරතුරු සහ ප්‍රශ්න ඉදහා පිළිතුරු. ඒකට අපි කියන්නේ කමඨං සුද්ධ කරනවා කියලා. සාමාන්‍ය කමඨං සුද්ධ කිරීම කරන්නේ පුද්ගලිකව. නමුත් අපි මේ වෙනකොට අපි සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් ওই 55ක් විතර හිටපු භාවනා අපේ නිවාසික පිරිස දැන් ක්‍රමයෙන් 90 100 දක්වා නගින්න පටන් අරගත්තා. ඉතින් ඒකට එක එක්කෙනෙක් එක එක්කෙනෙක් කරනවා නම් විනාඩි 5 ගානේ දුන්නත් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ ක්‍රමයේ යටතේ අපිට දිනපතා කරන්න පුළුවන් ප්‍රශ්න නගන්න කැමති අය එනතන් අපි කියන රාමු යටතේ ප්‍රශ්න කරන හැම එකක්මයි පුළුවන් තරම් සාකච්ඡාවට ගන්න බලනවා. ඒතකොට ප්‍රශ්නෙත් පිළිතුරත් පොදු වෙනවා. ඒ වගේම විශාල පිරිසක් මේ වෙලාවේ මේක අහනවා ලෝක හැම තැනම ඉඳගෙන. ඉතින් ඒක නිසා මේ පොදු කමඨාන් සුද්ධ කිරීම සමහරු තදබල විවේචනයට ලක් කරනවා. සමහරුන්ට විශාල මේ දොරකවුළු විවෘත වීමක් වෙලා තියෙනවා. ඉතින් මේ විවේචන ආවත් ස්තුති කරත් අපි යන්නේ අපේ පාරේ. තුන්වෙනි කාරණාව තමයි අපි මේ පැයේ බලාපොරොත්තු වෙන මේ වැඩමුළුවේදී ඉදිරිපත් කරන ධර්මදේශනාවලදී ඇහෙන්න ඉදිරිපත් වෙන කරුණු සම්බන්ධව නොතේරෙන යමක් හෝ පිරිසුදු කර ගැනීමක් අවශ්‍ය නම් ඊට අදාළව ප්‍රශ්න ගන්න පුළුවන්. ඒ කියන්නේ ධර්ම කරුණු කියලා අපි කියනවා. නමුත් මෙතනදී හුදු ධර්මයේ සඳහා ධර්මී කෙන ගැනීමක් කරන දහම් පාතලක් හෝ භාවනා බණු ගණන පන්තියක් නෙවෙයි මේක. මේකෙන්දී අපි ප්‍රශ්නෙට නගා ගන්න Tamanට අදාළ ප්‍රශ්න විතරයි. එහෙම නැති සංසාරගත ප්‍රශ්න, බුදුහාමරන්ට පුළුවන් ප්‍රශ්න අපි ගන්නෑ. අපි ඒකට වෙන කෙනෙකුට කැමැති තැනක් ගිහලා විශ්න ගන්න කියනවා අපි අහන්නේ අපේ ජීවිතය සම්බන්ධ අපිට ඇහිච්ච බණ එහෙම නැත්නම් මේ විවස්ථා සම්බන්ධයෙන් විතරයි. ඉතින් මේ මම කියන අංශ තුනේ පිළිබඳව අපි සීවිනි වැඩමුළුවේ ඉඳලා 129ට යනකොට ලෝකේ කොහෙවත්ක්ම නැති විදිහට පුදුමාකාර සංවිධානයකට ආවා. අපි ඒක අසීමිත ප්‍රතිබල ලැබෙමින් මේ වෙලාවේ ගත කරන්නේ. ප්‍රතිබල කීපයක් මතක් කරනවා නම් හරියට මේ වගේ වෙලාවට කමඨාන සුද්ධ කිරීමට කමඨාන් වார்த்தාවක් කොහොමද ඉදිරිපත් කරන්න කියන එක අපිට දැන් දවස් 3ක් යනකොට වැඩමුළු ඉන්නාට තේරෙනවා පළවෙනි දෙවෙනි දවස්වල කෝච්චි පාරක බස් එකක් කරන් යනවා වගේ නැත්නම් බස් පාරක කෝච්චියක් කරන් යනවා වගේ ගමන දවස් 3 යනකොට හරියට පෙළ ගැහිලා නැහැ. ඒකෙන් ලොකු අපිට කතා කරන දේ අපි දෙපැත්ත දන්නවා. ඒ වගේම අහනින් එකනට ඒක ලොකු මේ දිගට අහන කෙනාට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. මේ නිවාසික භාවනා වැඩමුළුවක වැඩේ යන හැටි. ඒ වගේම තමයි අපිට 100 200 ඉක්මවල යන්නත් පුළුවන් මට්ටමට ආවා. ඉතින් මගේ අදහසක් තිබුණේ 40ට වැඩි කරන්නේ වැඩිම 30යි පරිම 40ක් තියාගෙන කරන්න කියලා. නමුත් මේ ඉල්ලුම නිසා අපිට වැඩි ගන්නට යන්න වුණා. යනකොට අපි මේ පොදු කමඨාන් සුද්ධ කිරීමට ගියා. ඒකෙදී අපි ඉස්සල්ලා ආනිසංස දැක්කේ නේවාතිකව එක දිගට ඉන්න පිරිසකේ. නමුත් අපි ඒක දිගට ගෙනියනවා දැන් එක දවසක කොළඹ වගේ භාවනා වැඩමුළුවක් කරද්දී එක දවසට එන අයටත් පුළුවන් තරම් මේ තොරතුරු ටික දීලා මාතෘකාවට අදාළ ප්‍රශ්න අහන්න. ඊට අමතරව අතිරේක ලාභයක් ලැබිලා තියෙනවා මම සතුටුයි මේ දිලා නොනමාත් ඉන්න එක. අපි වැඩමුළු සංවිධායකයන්ට අමුතුම පුහුණුවක් එන්න පටන් ගත්තා. ඒගොල්ලන්ට වගකීමක් පැවරුවා මේ ඩියන ලියුම් ඔක්කොම ඉදිරිපත් කරන්න එපා. කාලයට පිරිසට වෙලාවට ගැළපෙන ප්‍රශ්න විතරක් ඉදිරිපත් කරන්න ඒ නිසා තෝරන්න ප්‍රශ්න. යම් විදියකට මේ ප්‍රශ්න ගැළපෙන්නේ නැත්නම් ඒ ලියුපෙකන හම්බ වෙලා ඇයි ගැළපෙන්නේ නැත්තේ කියලා කියලා දෙන්න. ඉතින් කියලා දෙන්න වැඩමුළු සංවිධායකයා දැනගෙන තියෙන්න පයි. ඒ නිසා වැඩමුළු සංවිධායකයන්ගේ ලැබිච්ච ඒ ගොනුව තමයි අපිට තියෙන දීර්ඝ කාලයක් යන්න පුළුවන් අත්වාසිය. ඒක හිතලවත් තිබුණ නැති එකක්. ඒ වගේම මේ මේ වැඩමුළු සංවිධායකයන් මේක නිසා යම් ආකාරයක පුහුණුවක් ලබනවා. ධම්මජීව හාමුදුරුවෝ අපවත් වෙච්ච දවසක උනත් වැඩේ ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දිලා මැරෙයි දන්නේ ඊට කලින් හැබැයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. කවුරු මැරුණත් මේ භාවනා කරනකොට කතා කරන්න ඕනේ කමටහන සාපේක්ෂව විතරයි. අනික් කතා, වල්පල් කතා කියලා අයින් කරන්න පුරුදු වෙච්ච ගමන් අපේ sannivedanaya වැඩෙනවත් එක්කම පරිපාලනය කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ওই පරිපාලනය sannivedanayයි කමටහන් සුද්ධ කිරීම එකමයි. ඉතින් ඒ නිසා අපි හැම කෙනාගේම ජීවිතේට පරිපාලනය ඇතුල් කරනවා. හැම දිනාගේම ජීවිතේට මේ sannivedana කියන එක ඇතුල් කරනවා. හැම කෙනාගේම ජීවිතේට තමන්ගේ කමටහන තමන් සූද්ධ කරගන්න තැනට ගෙනියන්න හදන මම හිතන ඒක බොහොම මේ කිඳා බහින පණවිඩයක්. ඒක නිසා මම මේ පළවෙනි දවසේ මේ ගැන පොඩි හඳුන්වා දීමක් කරනවා. මම දන්නවා පැහැදිලිවම මේක සමහරෙකුට හරි අමාරු ප්‍රශ්නකටපත් වෙනවා. මේ මේකට හැඩ ගැහෙන්න හරි අමාරු වෙනවා. ඒක නිසා දවස් 10 භාවනා කරලත් යනකොට ඉතාමත්ම විදිහේ ප්‍රාථමික පන්ති දේවල් ඉල්ලන වෙලාවක් වෙනවා අනේ ශාස දවස් 10ක හිටිය මෙලෝ දෙයක් තේරුන්නේ දැන්වත් ගෙදර යනකොට භාවනා කරන්න කමටහනක් දෙන්න කියන જાතියක් තියෙනවා මේක. ඊගෙන අපි කිසිම පැකිලීමක් නැහැ. මොකද මට මතකයි මම මේක ඉගෙන ගන්න කාලේ මාස 18ක් අඟල නගල තමයි මේකේ අන්තං දිරවගත්තේ. ඒත් අංග සම්පූර්ණ නැහැ. ඉතින් දවස් 10ක් ඉඳලා ඉවරලා අපරාධ දවස් 10 ගණන් නැස්ති වුණා. කමක් නැහැ සෝයන්සේ යන්න ඉස්සලවත් අඩු ගන්න ගෙදර කියලා භාවනා කරන්න ඇති කියලා දෙන්නේ කියනකොට තේරෙනවා. අපි මේ යන්නේ කොහෙද කියනකොට මල්ලේපොල් කියනවා ග්‍රීක භාෂාවක් කතා කරන්නේ. කියන දේ තේරිලා නැහැ. ඒක හැබැයි ඒගොල්ලන්ට නැති වුණාට අපි තේරුම් ගන්න. මේ සංවිධානයේ තේරුම් අරගෙන ඒක නොවෙන්න මුල දවසේම කියනවා මෙන්න මෙච්චරයි ඒක නිසා කැමැති නම් වැඩමුළු සංවිධානයේ දවස් 3ක් විතර යනකොට මේගොල්ලන්ට ආයෙ අර මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න යනවා. විශේෂම අලුත් අය. ඒකල කියනවනේ මේක ඔය හිතෙන් තරම් එක දවසක් ඇහුවට හිතට වදින දෙයක් නෙවෙයි. එක පරිය කමටහන් වාර්තාවක් ලිව්වට සම්පූර්ණ අත්දැකීම් ලැබනවා නෙවෙයි. ඒක තේරෙන ඇති වැඩමුළු සංවිධානය කරන අයට කොච්චර ඒක තේරුම් ගන්න දෙයක් තියනවද කියලා. ඒ නිසා කවුරුත් මන්දොත්සහයි කරන්න එපා. කිසිම කෙනෙක් ප්‍රශ්නයක් ලීලා දැම්මොත් එයාට ඒකට උත්තරයක් මේ වැඩමුළු වැඩ ධර්ම සාකච්ඡාවේදී හෝ වැඩමුළු සංවිධානය අතින් උත්තර නොදී විශ් කරන්න බෑ. ඒක අපිට අයිතියක් නෑ කරන්න. යාට කියලා දෙන්න ඕනේ. ඉතින් එතකොට අපි හැම පැත්තෙම අපි ආයෝජනය කරනවා අපේ අත්දැකීම්. ඒ නිසා කවුරු හරි තියෙනවා නම් විවේචන ප්‍රකාශන මේක පිළිබඳව අදහස් ඒ සියල්ලමත් අපි වැඩමුළු ඉවර වෙනකොට බලාපොරොත්තු වෙනවා. ඒ ටික තමයි දවසේ සතිವಾರයේ ආරම්භ කරන්න ඉස්සෙල්ලා මම මතක් කරන්නේ ඒ නිසා අපි ආර්දනා කරමු සතිವಾರය ආරම්භ කිරීම පිණිස දැනට ලිඛිතව තියෙන ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද 129 වෙනි භාවනා පුහුණු වැඩමුළුවේ අප වෙත ඔබ වහන්සේ වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්න පහක් ලැබී තිබෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත මේ අවස්ථාවේ ඉදිරිකීම් සඳහා নমස්කාර පූරක අවසරය පතනවා. හොඳයි. ප්‍රථම ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පරයන්කේ සිට ආනාපානා සති භාවනාව කරන අතර සිදු වූ දෙයක් ගැන දැන ගැනීමට කැමැත්තෙමි. හුස්ම රැල්ල අරමුණු කොට භාවනාව කරගෙන ගියමි. ආශ්වාස සහ ප්‍රාශ්වාසයේ ඇති දෑ අද්දුටිමි. මේ ආකාරයෙන් විනාඩි කිහිපයක් කරගෙන යන විට තද නිනිපත ගතියක් දැනුනි. එවිට තව දුරටත් අරමුණ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට උත්සාහ කළෙමි. එනමුත් දැඩි ආයාසයෙන් හුස්ම රැල්ල ගැන කල්පනාවෙන් සිටියත් නොදැනුවත්වම නිදිමත දැනුනි. වැටෙන්නද යන බව දැනුනි. ස්වාමින් වහන්සේ මෙවන් අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? අරමුණ වෙනස් කිරීම සුදුසුද සක්මන් භාවනාව කළ යුතුද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේකට උත්තර දෙන්න මෙන්න මේ ප්‍රශ්නේ ආන්න වෙනවා. නිජමන්ත එන්න ඉස්සර වෙලා ආනාපානේ බලන ඉන්නකොට ඒක වැටුනේ කොහමද? ඊට පස්සේ නිදිමත බාධාවක් වගේ දෙයක් ආවට පස්සේ ඒ හරහා දැඩි අවධානයෙන් ආනාපාන දිහා බලනකොට ආනාපානි කොහොමද කියලා මේ දෙක අතර වෙනස ඉදිරිපත් කරනවා නම් ඒකේ උත්තරේ තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ එකම තොරතුරක්වත් ඉදිරිපත් කළා නැහැ. ඒක තමයි අත්‍යවශ්‍යම දේ මේ රචනයේ තියෙන මදේ. ආනපන සතිය කරනකොට මට වැටුණා කියලා ලියලා තිනවා. මොකද්ද වැටුනේ කියලා නැහැ. ඉතින් ඒක මට ඔය චේතුපරියය ඥාණයෙන් අල්ලන්න බෑ. දෙක ඊට පස්සේ නිදිමතක් ආවා. ඒ නිදිමත තියේදී තුත්තහ කරලා ඒක ප්‍රශංසනීය. ඒක හොඳයි. එතකොටත් ඒ උත්සාහය තීදිත් නිදිමත ආවයි කියලා ලියලා තිනවා මට ඕනේ නිදිමත එද්දිත් මම භාවනා කරනවා එතකොට මට ආනාපාන වැටුනේ මේමයි ඉස්සෙල්ලා වැටුනේ මේමයි කියලා අන්නේ දෙක අතර පිළිබඳ කෙටි අත්දැකීම අත්විඳීම මොන දීපදී විස්තර කරන්න එළියපේක නම් කැමතිද දැන් එතකොට නම් ඉස්සරහට පුළුවන් පැහැදිලිවම සාකච්ඡාවට ලකන්න කැමති නම් ඒක නාත උසන්න ස්වාමීන් වහන්සේ නිදිමත එන්න කලින් ආස්වාදී ආස්වාස ප්‍රාස්වාස දෙකේම විස්තර තේරුණා. ඒ කියන්නේ ආස්වාසේ කෙටි බවත් ආස්වාසේ හුලඟල සිසිල් බවත් නාස්සේ ඇතුළේ දැනෙන තැනත් ඒ වගේම ප්‍රාස්වාසයේදී තැන වෙනස් බවත් ඒකේ රසණයක් ඇති බවත් තේරුණා. ඒ ආකාරයෙන් කරගෙන යනකොට තමයි නිදිමත දැනුනේ. නිදිමත ආවයින් පස්සෙත් ඒ ආකාරයෙන් උත්සාහ කරගෙන ගියා හැබැයි ඒත් නොදැනුවත්වම තමයි නිදිමත නැවත එන්න පටන් ගත්තේ. ඒ ඒ ඉස්සර ටික හරි අනපනේ නිදිමත එන්නේ ඉස්සලා කියපු විස්තරේ අපි මේ මම මේ වෙලාවේ බාර ගන්නවා. දෙක නිදිමත තියෙද්දී ආනපානේ බලනකොට අරතරම් විස්තර සහිතව බලන්න පුළුවන් වුණාද? එනත්තම් ඒ ආනාපානේ විස්තර අඩු වෙලා නිදිමත විස්තර වැඩි වෙන රිංග ගන්න හැතුනද කියලා ආනාපානයේ නිදිමත තියෙන වෙලාවේදී අර තියෙන තැන ඉඳලා කොතෙන්ටද මාරුණේ ඒ සටහන්, ඒ ආකාර, ඒ නිමිති නිදිමතත් එක්ක ආනපානේ රණ්ඩු කරනකොට මොන මොන විදිහට වෙනස් වුනේ කියන එක දැනගන්න ඕනේ. ඒ තරම් පැහැදිලිව මම දැන් තේරුන්නේ නැහැ නිදිමත එනකොට. ඒක නිසා භාවනා කරනකොට ওই ප්‍රශ්නෙට උත්තරයක් අහනවා නම් මතක තියාගන්න ආනාපානය පිළිබඳ අපේ දැනීම දිගට දිගට බලාගෙනකොට වෙනස් වෙන සුළුයි. අන්නේ වෙනස් වෙන සුළු බව දැක ගන්න නම් ආනාපානෙ තනියෝ බලන්න ඕනේ නිදිමතත් එක්ක රණ්ඩු කරනකොට බලන්න ඕනේ. වේදනාවත් එක්ක රණ්ඩු කරනකොට බලන්න ඕනේ. ඉතිවිත් එක්ක රණ්ඩු කරනකොට බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා අච්චර ලස්සනට පෙනීච්ච නැත්තම් ඉස්සරහින් තියාගෙන වගේ පෙනීච්ච ආනාපානෙ දැන් ඉතර විස්තර දක්වන්න බෑ. ඒ නිසා අපි බලන්නේ නිදිමතට සාපේක්ෂව නෙවෙයි. ආනාපානට සාපේක්ෂව බලනවා. තනිකර ආනාපාන විතරක් ගමන් යනකොට කොහොමද? නිදිමත බාධාව තියෙනකොට කොහොමද කියලා ආනාපානයේ වෙනස් වීම විපරිණාමය ජවනිකා මාරු වෙන හැටි දැක ගන්නා සුළුව භවනා කළොත් ලාභ දෙකක් හම්බ වෙනවා. එක තමයි කොතනින් හරි ඉස්සලා අපි පටන් අර ගන්න ඕනේ කරදරයක් නැතුව ආනාපාන යනකොට කියලා ඔය කියපු විස්තර ටික. ඒක නොලියවීම මේ ප්‍රයත්නයේ තියෙන ප්‍රධාන දුර්ලභකම. දෙක ඒක දැක්කට පස්සේ බලන්න ඉන්න මෙයා මෙහෙම හිතින් නැහැ වැඩි වෙලා. මෙයා මොකකින් හරි මාරු වෙනවා. එක්ක නිදිමතක් එක්ක වේදනාවක් එක්ක සද්දත් එක්ක උරුට්ටු වෙච්ච ගමන් මෙයාගේ මේ වෙනස් වීම තමයි අපිට දැක ගන්න ඕනේ. ඒ දැක ගන්න මේකට බාධාවක් එන්න ඕනේ. අන්නේ විදිහට දැක ගන්න අසුලෝ ගියොත් ඒකේ නැතිපැත්ත තමයි නිින්ද කියන්නේ. ඒ උනන්දුව තමයි නිින්දට තියෙන උත්තරය. ඒකට තියෙන අවදි භාවය. මේ මේ තනිකර යනකොට ගමන මෙහෙමයි. නිින්දක් එක්ක යනකොට මෙයා එයාගේ අර ලකුණු සතහා ආකාර නොපිනියාමක් සිද්ධ වෙනවා. නොපෙනී යාම නිසා නිින්ද එනවාද නිින්දේම නිසා නොපෙනී යනවාද කියන එක මොනම සැකරයකට අල්ලන්න බෑ. දුවර කල්පනා කරලා බලන්න මේ අරමුණ එnde ende ende විස්තර බලා ගන්න බැරි ගතිය හෝ අරමුණේ ප්‍රනීත தත්ත්වේ ඉඳලා හීන தත්ත්වයට මාරු වෙනකොට ඒක දැක්කේ නැත්තම් නිින්දක් ඇවිල්ලා අපිට කොක්කක් ගන්නවා. බුදුජානනාදී අපිට සඳහන් කරන ආනාපානේ ප්‍රනීත පැත්තක් තියෙනවා. දකින්නකොට බොහොම සතුට වෙන පැත්තක්. ඊට පස්සේ ඒක වෙනස් වෙනවා හීන පැත්තට. දැක්කට වැඩක් නැහැ කියලා. අන්න ඒ විලාට තමයි හිතවිල්ලක් ඇවිල්ලා රිංගන්නේ. ඒක තමයි වේදනාවක් ඇවිල්ලා රිංගන්නේ. එතන තමයි නිින්දක් ඇවිල්ලා රිංගන්නේ. එතකොට වෙලා තියෙනට ආනාපානය පිළිබඳ එපා වීම තමයි නිින්දක් ඇතුළට එන්න හේතුව. යෝගාචර කියන්නේ නිින්දක් ඇතුළට ආපු නිසා ආනාපානෙ නොපෙණී කියයි කියලා. ආනාපානෙ විස්තර බලා ගන්න බැරි වුණයි කියලා. ඒක හරවලා දෙන්න ඕනේ. ඒක නෙමෙයි උතන කාරණාව. එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන ඉන්නකොට ඒ දේ කෙරෙහි තියෙන මනාවේ තෘෂ්ණාව ඒකට කියනවා රාගය විරාගයක් බවට නීරස බවට ඒකාකාරී බවට පත් වෙනකොට තමයි යොතෙන්ද නින්දද හිතවිලිද වේදනාවද එන්නේ. ඒ නිසා ඒක බලා ගන්න අසුලුව ගියොත් නින්දට එන්න බෑ මොකද හිත උනන්දුවක් තියෙන්නේ. හේ බාපු ගතියක් නෙවෙයි. ඒ නිසා මේ වෙච්ච අත්දැකීම අනිත් දවසට ආයෝජනය කරන්න ඕනේ. මේකට පුංචි ඉඟියක් දෙන්න පුළුවන්. භාවනා හරියනකොට තමයි මේක වෙන්නේ. දතිකක්ම බඩේකක්ම කිරියරයක් ගෙදරතොර ඉන්නකොට ඔය මොකක්වත් නැහැ. ඕනි තරම් වෙලා අපිට පැය ගණන් ඉන්න පුළුවන් නිදිමත පලාතක නැහැ. භාවනා කරගෙන රාගය අඩු වෙනකොට, ද්වේෂය අඩු වෙනකොට මෝහය නැගෙනවා. ඒක තමයි නිදිමත වශයෙන් පෙන්නේ. ඉතින් යෝගාචරය ඒක දන්නවනම් මේ භාවනා ප්‍රතිඵලයක් නිසා මේක දුන්නේ. ඉදිරියටයි මේ යන්නේ නිසා මේ රාගය අඩු වෙනකොට, ද්වේෂය අඩු වෙනකොට මම ඒක පිළිබඳ අවදියෙන් ඉඳලා එහෙනම් මෝහයේ ඔළුව උස්සන හැටි. දැක්කන යෝගාචරයට සතුට වෙන්න පුළුවන්. දැන් කෙලස් පිළිබඳව නාඩගම තේරෙනවා. ඔක කොච්චර දරුණුද කියනවනම් සක්මණේතිත් නිදිමත. සක්මන් කරනකොට නිදිමත එන්නේ මුදුවර සක්මන්ට හිත වැටුණාට පස්සේ. එනත සක්මණ හිත පදන් වුණාට පස්සේ තමයි එන්නේ. ඒක යෝගාවචරය දැනගෙන යනවා නම් පේනවා අවුරුදු 2600කට ඉස්සලා බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරත් අද පැය තුනක් භාවනා කරනකොට ධර්මයේ ඇත්තයි කියලා පෙන්නතයි. රාග ద్వේෂ දෙක නැති වෙච්ච ගමන් මොහේ උලෝසන. ඒ නිසා අනිදාස නින්දට අපේක්ෂා කරගෙන යන්න. එතකොට බලන්න නින්ද එනකොට ආනාපානෙට මොන වගේ විපරිණාම විපිරියාස පරිණාම රූපාන්තරණ වෙනවද කියලා ආනාපාන පිට හැක් පිට හැක් තියාගෙන එයා පෙරලෙන පෙරලෙන දේවල් දැක ගන්නාසුලෝ ගියොත් ඒකට හේ බෑවොත් නිදිමත එනවා. කම්මැලි වුණොත් නිදිමත එනවා. මේක උනන්දුවෙන් බැලුවොත් නිදිමත නැති වෙනවා. ඒක නිසා ඒ කාරණා දෙක මතක තියාගන්න කමඨාන් සුද්ධ කරන වார்த்தාවට මූල කර්මස්ථානයේ තොරතුරු ඇතුළු නොකිරීම මේ වார்த்தාවේ තියෙන පළවෙනි දෝෂය. දෙක අවස්ථා දෙකක් විස්තර කරනවා බාධා නැති ආනාපානි සහ බාධා සහිත ආනාපානි. මේ දෙක සංසන්දනය කිරීම පිළිබඳව කමඨාන සුද්ධ වෙන්න ඕන. ඒක සඳහා පොදු උපදේශය තමයි භාවනාව හරියාගෙන යනකොට නිදිමත එන්න පුළුවන්. ඒ නිසා මම මේකට ලෑස්තිලා යන්න ඕනේ කියලා ගියොත් නිදිමත උච්චතර තද බල විදියට අපිට කරදර කරන්නේ නැහැ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ වෙත කරුණාවෙන් ඉදිරිපත් කර සිටිමි. මම පරයන්ක භාවනාවේ යෙදෙන විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්කොට නිරීක්ෂණය කළ හැකි විය. ආශ්වාස ගොරෝසු ආකාරයට දැනෙන අතර ප්‍රශ්වාසයේ සියුම්ම කෙරේ. මේ බලා සිටින අතර ශබ්දයක් දැනුණද ඒ අතරම ආශ්වාස හා ප්‍රාශ්වාසය බලා සිටිය හැකිය. ටික වේලාවකට පසුව ප්‍රශ්වාසයේ ආශ්වාසයේ හිස් අවකාශයකට සිදුවන ආකාරයක් තේරුණි. ඒ අතරම නිින්ද නොනිින්ද අතර සිටින ආකාරයක් තේරිණි. නමුත් ඒ නිින්ද නොවන බව පැහැදිලිය. ආස්වාස්සේ ප්‍රාස්වාස්ය පෙනෙන බැවින් නිදි නැති බව පැහැදිලිය. පෑයකට පසු පරයන්කෙන් ඉවත් වූ පසු ඊටාම අවදි බවක් තේරුණි. එනමුත් පරයන්කේ සිටින විට නිදිගතයක් තිබිනි. මේ කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඔය ප්‍රශ්න ඉස්සලා අර ප්‍රශ්න අහලා තිබුණ නිසා හොඳට තේරෙනවා. ආනාපානයේ පැත්තෙන් <clears throat> බලාන ගියොත් පේන්න පටන් ගන්නවා නිදිමත තියේදී ආනාපානේ බලන්න පුළුවන්. එතකොට අච්චර විස්තර පේන්නේ අච්චර ආකාර පේන්නේ සටහන් පේනහොත් බලන්න පුළුවන්. එතකොට ඡායාව පේනවා. එතකොට මේ යෝගාචර දන්නවා ආනාපානේ තියෙනවා ආනාපානේ විතරක් මුණට මුණ දාලා කැමරාවක් ඉදලා ඉඳගෙන ස්ටුඩියෝ එකේ ෆොටෝ ගන්නවා වගේ පේන වෙලාවකුත් තියෙනවා. තව සමහරවල්ලාට දෙනවා ගෲප් ෆොටෝ එකක් වදිනවා ආනාපානේ පැත්තකට වෙලා ඉන්නවා. ඒත් ආනාපානේ ෆොටෝ එක තියෙනවා. ඒ කටුකුරු දේශාංශ මට මතකයි තැනක් කියනවා ආනපන පිටුපල හිටියත් ෆොටෝ එකට වැටෙනවා ආනපන මුණ දීලා ඉන්න ඕනේ ප්‍රධානම දේ වෙන්න ඕනේ ආනපන පිටුපල හිටියත් ෆොටෝ එකට වැටෙනවා දැන් යෝගාවචර මේ ෆොටෝ එක බලලා ප්‍රධාන නළුව ගැන නෙමෙයි කතා කරන්නේ ආනපන ගැන විතරයි ආනපන තනියම තියෙනවා ඒ අප්‍රධාන නළුව ආනපන අප්‍රධාන වුණත් ප්‍රධාන නළුව ගැන කතා කරන්නේ ආනපන ගැන කතා කරනවා නම් යෝගාවචරයේ ආනපනත් එක්ක තියෙන සහෝදරකම නෑදෑකම වැඩි වෙනකොට පේනවා මේ ආනපනේ සිවුම් වෙන එක භාවනාවේ ලොකු දියුණුවක්. ඒ වෙලාවට ඒක දන්නේ නැතුව ගිය කෙනාට නිින්දෙන් වටනවා. වේදනාවෙන් වටනවා. සද්දෝලින් වටනවා. එයා දැනගන්න පුළුවන් වෙනවා නම් සද්ද වේදනා හිතවිලි තිබුණට ආනපනේ චිත්තෙන් අයින් වෙලා නැහැ. මගේ සරණ, මගේ පිහිට, මගේ හැරමිටිය, මගේ ප්‍රතිපදාව තියෙනවා කියලා අර ආනපාන විස්තර තව තව බලන්න ගියොත් ওই නිදිමත ගතිය අඩු වෙන ගතියක් තියෙන නැත්නම් නිදිමත හරහා දකින්නයි කියලා අපි කියනවා. ඊට පස්සේ යෝගාවචරයට තේරෙනවා මේ යටිහිත මගේ යටිහිත මම තේරුම් ගන්න උත්සාහ කරන ක්‍රමයක්. අපේ බටේර මානසික ක්‍රමෙදි කියනවා අපිට යටිහිත කවදාකවත් දැක ගන්න බෑ. ඒක යන්නේ හීන් වලින් වැඩ. දැන් මේ ආනාපානේ යටපත් කරගෙන නිින්ද එනකොට හටනපාවා දෙන්නේ නැතුව නිින්ද හරහා ආනාපානේ බලනකොට පේනවා මේ දෙකක් ආපුවාම වැඩියෙන් කෙලස් තියෙන එකක් තමයි අල්ලන්නේ. අඩුවෙන් කෙලස් තියෙන එක අනිත් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපි භාවනා නොකරන වෙලාවට ඒකාන්තයෙන්ම අපේ හිත දුවන්නේ කෙලස් පැත්තට. ඒක හරියට කියනවා ගහක මුල් දුවන්නේ තෙතමනේ තියෙන පැත්තට, ඕජාව තියෙන පැත්තට. ඒ නිසා දෙක දුන්නට පස්සේ තේරෙනවා අපි බුද්ධ ශ්‍රාවකයෝ වුණාට, බුද්ධ ධර්ම සංඝ ධර්ම ගියාට, කෙලස් දුරු වේවා කියලා හිතුවට කඩුව දීලා තියෙන කාටද? මනමේ කුමාරට මනමේ කුමාරේ කඩුව දෙන්නේ කාටද? කොපුව දෙන්නේ කාටද කියලා තේරෙනවා. එතකොට තේරෙනවා භාවනා නොකර හිටියනම් ඔබ දන්නෙත් නෑ අපි. දැනගත්තට පස්සේ හීන් දාඩි දානවා. මේ ආනාපානෙ තියෙනවා මේ නිින්ද තියෙනවා. අපි හිත පැදුරටත් ඔකියා නිින්ද පැත්තට ගිහිල්ලා ඉවරයි. ඒකට ආනාපානෙ අපිට සරණට පිටට ගන්න තියෙන අවස්ථාවක් නැතිකමට අපි කියනවා පමාව කියලා. අප්‍රමාද වෙන්න එතින්දිත් ආනාපානෙ සරණට යනවන ඒ තරමටම නිින්ද දුර්වල වෙනවා. එතකොට අපිට වෙනවා මේ අපි උඩ හිතේ සදාචාර ගති පෙන්වන්න ගියාට අපි සිල්වන්තයන් විදිහට පෙනී හිටියට යටේ තියෙන කුප්ප නොගෑමන දහපතුර පට්ටපතුරු ගතුවල හත්ත පහක වෙනසක් වෙලා නැහැ. අදින්නෙම කෙලෙස් තියෙන පැත්ත. මේකට කියනවා අකුසල සමාපatti කියලා. මේ කුසල සමාපත්තිය පිළිබඳව අපි givisගෙන සිල් අරගෙන හිටියට කුසල සමාපත්තියට කඩුව කොපුව දීලා අකුසල සමාපත්තියට හිත යන හැටි බලනකොට අපි ඔක්කොම එකයි. ඒ වැත්තේ පොඩි ජොලියක් තියෙනවා. කොයි තපස් රකින්න එක්කනාගෙත් ගෑණිගෙත් පිරිමියාගෙත් පැවිදිත් පැවිදි වුණත් ඒක නම් එකයි. ඕජාව තියෙන්නේ එතන. දැන් ප්‍රසිද්ධිය සාකච්ඡා කරමු. මගේ කරගන්න එපා. මේක මගේ ප්‍රශ්නය නෙමෙයි මේක ඇති. මේක තමයි අපි හෙලි කරගන්නේ. මේක ප්‍රසිද්ධ සිල්ලත් ස්වභාවක. භාවනා ස්වභාවක ප්‍රසිද්ධිය කතා කරනවා. ඉද දුන්නොත් හිතට අදින්නේ තෙතමනේ තියෙන තැනට. කෙලෙස තමයි අකුසල සමාපත්තිය. ඉතින් මෙතෙක් කල් වෙලා තියෙන ගාන ටොං ගාන අපිට කියන්න බෑ. අඩු ගානේ ඉස්සරහදී මේ දෙන්න තඩමාරු කරන වෙලාවක අපි ආනපාන කියනවා ගෝචර අජ්ජත් භූමිය කියලා. නිදිමතට කියනවා අගෝචර භූමිය, අවජාතක භූමිය. අපිට අරසාවක් නැති භූමිය. මේ දෙකම දීපුවාම හිත පැදුරටත් නොකිය අර ගෝචර නොවන අවජාතක භූමියට යන හැටි මේ මෙච්චර ලස්සන උපයාගත්ත ගෝච රාජ්‍යහත්ය කවදාකවත් ඒකට හිතනක් කරගන්න නැති හැටි. යයි කියලා නෑ ආනපනට ඕනෙලාක අපිට යන්න පුළුවන්. කවදා හරි අපිට මේ තක්කමුක්කුවේදී මෙහෙවීමකින් තොරව ආනාපානට හිත යන පැත්තට ගිය ගමන් ඔන්න අපි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා කියනවා. එතෙන්ට එනකන් අපි ටික ටික ටික ටික වැරදෙන්න ඇර ඇර පෙන්වන්න ඕනේ මූට කඩුව අතර දුන්නොත් නම් මේක මනමේ කුමාරි කරපු වැඩේ තමයි කරන්නේ. තමන්ගේ ස්වාමියාට කපුව දෙනවා මස්තද්දට කඩුව දෙනවා. එනතන් කඩුව අතර දීලා බුදියාගත්ත නරිය මෙහිව මේ වඳුර අතර කඩිය දීලා බුදියාගත්ත රජුරන් කතාව අහලා තියෙනවා. උයනක රජුරන්ට හරිම විශ්වාසයිලු මේ වගේ වඳුරෙක් ඉති ඌට කඩුව දීලා රජුරෝ බුදියා ගන්නවා. හරිම ආදරෙලු මේ තිලා. ඉතින් රජුරුන්ගේ ඇගේ මැස්සෙක් කානවා. අලු දෑත බදලා අරලා යනවා මැස්සට. ගහනකොට මැස්ස යනවා රජුරෝ දෙකට යනවා. ඒ වගේ කඩුව බාර දෙන්නේ මොකටද කියන එක ප්‍රශ්න තියෙනවා. අපි මේ කරගෙන යන වැඩේ හොඳට මතක තියාගන්න අපිට අර්ථ කුසලයේ අර්ථ සිද්ධිය කියන එක අපි කොච්චර ජාත්‍යන්තර සංගමවල කෑ ගැහුවත් මගේ හිතවත් මට නෑ ඒකත් යන්නේ කෙලෙසෙට. ටික දකින්න එක කෙලෙසයක්ද නැද්ද කියලා මොකද කියන්නේ? මේ ප්‍රශ්නේ ලියපු එක නෑ ඇහුවොත් එහෙම මගේ හිත කඩප්පුඩි නොකෑමනා දහවතුරලා වට්ටපඳුරු දුවන්නේම කෙලෙසට කියලා දකින්න එක සදාචාරවාදීව පැත්තට බලනකොට ඕ භාවනා පැත්තට බලනකොට හොඳ දෙයක්ද නරක දෙයක්ද මේ කීප එක නම් මම දන්නේ නැහැ කැමති වෙයිද කියලා උත්තරයක් දෙන්න හොඳ හොඳ දෙයක් මොකක්ද හොඳ දෙය දකින්න එක මොකක්ද දකින්න එකද නිදිමතයි වැරදි පැත්තට යෑම දකින්න එක. ඇයි ওই වාක්‍යයක් කියනකොට ඇයි ওই කෑලි කතා කරන්නේ? මේ උසාවිය කතා කරනවා වගේ කියන්න ඕනේ ප්‍රශ්නේ අහලා. නැත්නම් ප්‍රශ්නේ නැවත කියලා. මේ ප්‍රශ්නේ මේක මෙන්න මේකයි උත්තරේ සෝංශ කියන්නේ නැතුව හොඳ එක. අරක මේක කියන්නේ ඒ කියන්නේ අපිට ප්‍රකාශයක් කරනකොට තියෙන අඩුපාඩුකම්. එතකොට උත්තරේ හඳුනාට උත්තරේ නිකන් අවතක්සේරු වෙනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි කෙලෙසයක් සහ නික්ලිෂ් තැනක් නැත්නම් ගෝචරජ්‍යත් අරමුණත් බාහිර අරමුණත් දෙක තියෙනකොට හිතේ ස්වභාවය මේ බාහිර අජ්‍යත් නොවන බාහිර ගෝචර නොවන අරමුණට යන බව දැක ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. දැක ගැනීම හොඳ දෙයක් ස්වාමීන් වහන්සේ. දැක ගැනීම මොකේද කියලා කියන්න ඕනේ. මොකක් දැක ගැනීම? නිදිමත ස්වභාවයේම දැක ගැනීම හොඳ දෙයක්. ඒක උත්තරේ වශයෙන් ගන්න පුළුවන්. නමුත් මේ කුසලයක් අකුසලයක් දීපුවාම මගේ හිත යන්නේ අකුසලයට කියලා මමම දැනගන්නේ. හස්පනා පිට දැක ගන්න එක විතර බුදු කෙනෙක් අපිට නෑ. ඊටදී ධර්මයක් අපිට නෑ. අපිට සංඝයා නෑ. ඕකට තමයි සීල කියන්නේ. ඉතින් ඒක වසන් ගන්න හදරපොත් එහෙනම් මොකද්ද වෙන්නේ? හිත දිගටම යන අකුසලයට. ඒ නිසා අපිට භාවනා මධ්‍යස්ථානක විතරයි මේක දැකලා සතුටු වෙන්න පුළුවන්. ඉදිරියකට ගියානම් එහෙම වෙනකොට අපි වසනවා චි චි චි. එහෙම කරන්න දරුවන්ට කියන එහෙම කරන්නත් එපයි කියලා. ඒ කිරණ අම්මල දාතලත් එහෙම නේ කරන්නේ. ඒක නේ ඇත්ත. බුදුජනස කියනවා ඒක හෙලි කරපල්ලා. හෙලි කිරුවොත් දිනු. වසන් දෙපා වැසුවොත් කෙලස්. ඉතින් ඒ නිසා අපි මෙතෙන්දී සීමිත පරිසරයක් ඇතුළත එක රාමුවක් ඇතුළත පුළුවන් තරම් හෙලි කරනවා. මේ දෙකම පෙන්වුවාට පස්සේ හිත පැදුරටත් නොකිය අකුසලයට යන හැටි ඒකට උත්තරේ තියෙන්නේ යන වෙලාවේදී Tamanට සරණ පිහිට වෙන ගෝචර අච්ඡත් භූමියේ පාවා නොදීමට ඒක අපි ලොකු සංස් කිව්වේ මූලක ආනාපානට අනදර කරන්න එපා. ආනාපානට අනදර කරුවයි කියලා කියන්නේ මේ නිින්ද එනකොට මේ පැත්තට ගිහිල්ලා ආනාපානෙ නොසලකන්න. ඉතින් ඒකවල බුදුන් නොසලකා හැරියා වෙනවා, ධර්ම නොසලකා හැරියා වෙනවා, සංඝ නොසලකා හැරියා වෙනවා, සීල නොසලකා හැරියා වෙනවා. දෙවන්නේ සම්බන්ධ නැහැ නේ තමන්මනේ. ඒ නිසා මේක වෙද්දිම මේක දැනගෙන අනිත් දවසේ අදිස්ථාන කරගෙන යන්න ඕනේ. මෙයා යන්නේ පැදුරටත් නොකිය. ඒ වෙලාවේදී අවදිය. පමා වෙන්න එපා. අප්‍රමාදීව මේක දැකලා ඒ විදිහටම දකින්නට වැඩිය මං අගය කරන්නේ විදිහට ලියන්න පුළුවන් නම් නිවන අත්ගාව. ඒක දැක්කත් ඒකයි කමඨාන් සුද්ධ කරන වාතාවක ලියන්න ඕන කියලා දන්නේ නැත්නම් ඒක හරියට පොට් එකේ කකුලේ මණිකක් හැක්කුවා හැප්පුණා වගේ ඌ අහුලා ගන්න දන්නේ නැහැ. ගොළුෙන් දකපු හීනයක් වගේ කියා ගන්න බෑ. ඊපස්සේ බුද්ධ ශ්‍රාවක වශයෙන් අපි දැනගන්න මේක මේකට ලෑස්තිලා යන්න නිල අත්දකින්න අත්දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැක්කට පස්සේ ඒක කැන්තියේ ගලබිරෝ වගේ ලියන්න පුළුවන් නම් හැප්පෙන හැප්පෙන හැම කරදරයකදීම දුකකදීම යෝගාචර තේරුම් ගන්න මෙතනදී තමයි මගේ සත්පුරුෂ ගතිය තියෙන්නේ. මේ අසත්පුරුෂ හිතනේ තියෙන්නේ මං ගාව. ඒකට මම කියන්න එපා. ඒත් මගේ කියා ගන්නත් එපා. ආත්මය කියලා ගන්න බෑ බුදුරජාණන්සේ උපදේශයක් තියෙනවානේ. හැකිතා ගෝචරච්ඡත්ත භූමියේ සරණ යන. අප්පගේ බූදලේට වෙලා ඉන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක ආරක්ෂක භූමිය. ඒක තියෙද්දි මේ හිත අදාළ නැත්නම් වල සැරිසරනකොට බුදුහාමුදුරණ කරන දේකුත් නැහැ. නින්දර දෝෂ කියන දේකුත් නැහැ. මේක හරියට දන්න කෙනාට මේක හතරම් අවස්ථාවක් මේ අස්පනා පිට මමට සිග්නල් දාලා ලකුණට කපලා යන හැටි. ඒක දන්නවද? වම සිග්නල් දාලා දකුණට කපනවා කියන්නේ. මේ පැත්තට අත දානවා ඒකල මේ පැත්තට කපනවා. ඉතින් පිටිපස්සේ එන මිනිහා අංජ බජන්. සිග්නල් දාන්නේ මේකට කපන්නේ මේ පැත්තට. අපිත් මේ දුදු ඇදගෙන අටසිල් සමාදන් වෙලා හිටියට අකුසල්මයි සමාදන් වෙන හරියක සමාදන් වෙනවා. හරියට මේ කපන වෙලාවට මතක තියාගන්න ඔන්න පුතේ උඹ බමට දාන සිග්නල් දාලා තියෙන කපන්නේ දකුණට. ඒක පෙන්නලා දුන්නාට පස්සේ ඒක තමන්ම පෙන්නලා දෙන්න ඕනේ. දැන් මම පෙන්නලා දුන්නොත් තව කෙනෙක් හිතයි මගේ ජීවිතේට ඇඟිලි ගහන්න හදනවා ඔබ හන්දට වැඩක් නැහැ ඕවා මට ඕනේ නැහැ කියලා. නමුත් තමන්ම දැකපු දවසක් එනවා කියලා හිතන්න. ඕකට කල්පගණන් කල්යන්නේ නැහැ මං කියන්නේ. මේක නම් සිද්ධ වෙන දේ මෙතන කවුරක්වත් ඉන්නවද භාවනා කරන නින්ද යනක නැති කෙනෙක්. ඔක්කොමලා ඉන්නවා. නැත්නම් ඒක හරියට පාට දාගන්න සම්දිස්ථානයක් කරගන්න දවසට භාවනා කරන්න ඕනේ. අවුරුදු සලක් භාවනා කරන්න ඕනේ නැහැ. අපි හිතනවා මේකට වෙනම උත්තර ඇති කියලා. මේකට වෙනම සුපර් මාකට් එකේ ගන්න පැකට් වගේක් ඇති. ඒක කරගෙන බීපුවක් බීවට පස්සේ නින්ද මේ නින්දේන එකක් නැති වෙයි කියලා. උත්තරයක් නැතින කන රත් වෙන්න දෙයක් ගහපුවම නින්දයක් නැහැ. ඉතින් එහෙම කරන්න ඕනේ නැහැ. මේක කාරණා කියලා තිබ්බයි බලන්න. දෙයට ළඟ ඉඳලා දුන්නා කන රත් වෙන්න ගන්න නින්දයගෙන එනකොට ගහන්න ඕනේ නින්දයන එකට නෙවෙයි. මේ ආනාපානෙට අනදර කරාට. ගෝච රජ්‍යත්ව භූමියට අනදර කරොත් ආයන එතනම කන පැලෙන්න වදිනවා. හරිද උත්තරේ හරිද? ඒකට ප්‍රශ්න දෙකටම ඔය අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මූල කර්මස්ථානයේ වශයෙන් මා කරන්නේ කයට හිත යොදා සිටින විට ප්‍රකට වී එන පිම්බීම හැකිලීමයි. පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කළෙමි. පිම්බීම සියුම්ම පටන්ගෙන තද ගතියෙන් ඉදිරියට ඇදී ගොස් සියුම්ම අවසන් වේ. හැකිලීම සියුම්ම පටන්ගෙන සැහැල්ලුවෙන් බැහැගෙන ගොස් සියුම්ම අවසන් වේ. දිගටම මෙනෙහි කරද්දී පිම්බීම හැකිලීම අතර හිඩැස විශාල වන ගතිය පිම්බීම හැකිලීම සියුම්ම කුඩා වන ගතිය කැඩී යන ගතිය පිම්බීම හැකිලීම පෑන් තිතක් පමණට කුඩා වී නොදැනී යයි. අවකාශයේ පමණක් ඉතිරි වේ. ඒ අවකාශයේ සුදු පාට ආලෝකයක් පවතින බව වැටහුණි. විනාඩි 30ක් පමණ ගියාට පසුව ගැස්සී අවදි විය. වරන් ඇතුලේ දාලා තිනවා අවට ඇසුණු විශාල ශබ්දයකට. නැවතත් නොදැනීම පිම්බීම හැකිලිම වැටුණා. සමහර පර්යංකවල පිම්බීම හැකිලිම කරගෙන යද්දී ශරීරයෙන් දහඩිය වැగిරෙන ගතිය, මස් පිඩුවලට උලකින් අනින ගතිය මස්පිඩු කපන ගති වැනි දරුණු වේදනා මතුවේ. වේදනාවක් යයි මෙනෙහි කරද්දී වේදනාව වැඩි වී ටික ටික අඩු වී ගොස් සැහැල්ලුවක් දැනේ. සමහර පර්යංකවල හිත විසිරී යයි. පාලනය කළ නොහැකි ලෙස විවිධ රාග, ద్వේෂ සිතුවිලි ගලාගෙන එයි. ඒවායේ රළු ගුරුසු බව අඩුය. පහසුවෙන් හඳුනාගත හැකිය. සක්මන වම දකුණ යයි සක්මන් කරද්දී වම තබද්දී මහ පොළවේ තද ගතිය, වැල්ලේ සිනිඳු ගතිය, යටිපතුලේ උණුසුම් ගතිය, පොළවේ සිසිල් ගතිය, විලුඹ සිට වේදනාවක් මතුවී විසිරී යන ගතිය, වමට වඩා දකුණු පාය ඇදේට යන ගතිය වැටහුණි. සමහර විට වම දකුණ ලෙස දෙකට එක විදියට වැටහේ. වම දකුණ දෙකම එක විදිහට වැටහේ. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා. උතරතුරු ගොඩාක් අරමුණට සාපේක්ෂයි එන්නත අරමුණ සම්බන්ධයි නිසා වාර්තා කිරීම පිළිබඳව චෝදනාවක් කරන දෙයක් නැහැ. ධර්ම කරුණු වශයෙන් බැලුවොත් අපි නිදර්ශනයක් වශයෙන් මීවදයක් අරගන්න අර ගියර පස්සේ පිටේක පේන්නේ මී පැණි වලින් හැදිච්ච වදයක් විදියටනේ අපි ඒක මීපැණි හිමීට මිට අයින් කරොත් අන්තිමට අපිට වදේ ඉතුරු වෙනවා මේ මී ඉටි වලින් හැදිච්ච. දැන් ඉතුරුලා තියෙන මී ඉටි 100%ක්ම තියෙනවා මේ වදේ මීපැණි මීපැණි කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් එතකොට අපි මී පැණි අයින් කරන්න අයින් කරන වදේ මතුවලා ඉන්න ගන්න. වදේ තියෙන මී ඉටි විතරයි. ඉතින් මේ වගේ භාවනා කරන යනකොට අපි ආනපන ගෙවිගෙන ගෙවිගෙන ගියාට පස්සේ ওই හිස්තන ඉතුරු වෙනවා. ඉතින් ඒ කෙනාට මේක ඊගාදාසට ආයෝජනය කරන්න කියන්නේ පටන් ගන්නකොටම මේ ඉටි ටික දකින්න පුළුවන් වුණොත් මේ පෙනේ තියෙද්දිම මේ ඉටි ටික මේ පෙනේ මේක හරියට සදාකාසව සදාස්සෝ හදලා තියෙන එකේ මේ මේ පෙනේ තමයි මේක තියෙන්නේ නමුත් මේකේ තියෙන ඇතුලේ තියෙන සැකිල්ල දැක ගන්න පුළුවන් නම් එම ආස් පිබි මහකිලිම දෙකක් මැදම පටන් ගන්නකොට වුණත් ওই අවකාශයේ ලාවට තියෙනවා 100ට 1ක් 2ක් විතර වගේ ඊට පස්සේ භාවනා කරලා කරලා අරමුණ සියුම් වෙන්න වෙන්න අවකාශයේ එන්නේ එන්නේ එන්නේ ලොකු වෙනවා වගේ පේනවා. ඉතින් ඒක නිසා භාවනා කරලා පුරුදු කෙනාට පුළුවන් අරමුණ චංචලව කම්පනව ඉංජිතෝ ප්‍රපංචිතෝ දීෙද්දි ওই හිස්තන උතන තියෙන බව දැක්කා. මේක හරියට කියනවා නම් චිත්‍රද්‍යා බලලා චිත්‍රෙත් බලන ගමන් චිත්‍රය ඇඳලා තියෙන රෙද්දත් බලන්න පුළුවන් නම් චිත්‍රේ මොන තරම් විචිත්‍ර වුණත් කැත වුණත් රෙද්ද බලන්න පුළුවන්. අපි බලන්නේ චිත්‍ර දිහා විතරයි. මොන අවුරුදු ගාණක් චිත්‍ර තිබිලා තිබිලා තිබිලා සායම් ලැබුණාට පස්සේ දැන් රෙද්ද විතරක් ආවට පස්සේ කියනවා දැන් නම් රෙද්ද විතරයි 100ක් තියෙන්නේ කියලා. නෑ එදත් 100%ක්ම රෙද්ද තිබුණා. නමුත් බැලුවේ චිත්‍ර දිහා. ඒක නිසා අවකාශයේ නැතුව රූප ධර්ම වලට තියෙන්න බෑ. පිම්බි මැකිලිම දෙකට ඉන්න බෑ අවකාශයේ නැතුව. අවක පිම්බි මැකිලිම ගෙවෙනකම් බලහින්න පස්සේ අවකාශය විතරයි ඉතුරු වෙන්නේ. නමුත් පටන් ගන්නකොටවත් ওই අවකාශය තියෙනවා. ඒක නිසා ධර්ම දේශනාකදී ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපිට අම්මා මැරිලා දරුවා මැරිලා හොඳටම විස්තෝප වෙලා තියෙන කියන්නේ. ඒ නැත්නම් මොනවා හරි කලබගැනියක් කළා. ඒ නැත්නම් විශාල සතුටක් ඇවිල්ලා ඉල්පෙන ප්‍රීතියක තිබුණත් ඒ හිතෙත් ඒකාග්‍රතාවයේ තියෙනවා. ඒ චෛසිකේ ඔය කොච්චර කලබුණත් නැති වෙන්නේ නැහැ. ඉතින් අර කැළඹිල්ල බලන්නේ නැතුව ඒකාග්‍රතාවය බැලුවොත් එයාට කීත හැකි ඔය අම්මා මලත් ඒකාග්‍රතාවයක තියෙනවා. දරුවා මලත් ඒකාග්‍රතාවයේ තියෙනවා. කොච්චර ප්‍රීතියක් ආත් ඒකාග්‍රතාවයේ තියෙනවා බලන්න දන්නවා. අන්නේ වගේ භාවනා කරුවොත් පස්සේ ඔය කැළඹෙන දේවල් බලන්නේ නිශ්චල වෙන දේ බලනවා. අද්‍රව්‍ය බලන්නේ අද්‍රව්‍ය බලනවා. ඉතින් යා භාවනා නොකරපේකන ද්‍රව්‍ය සියල්ලම අයින් කරනකම් අද්‍රව්‍ය පේන්නේ නැහැ. අවකාශය පේන්නේ නැහැ. නමුත් භාවනා කරපේකන සුතුමි ඥානෙ තියෙනවා නම් චින්තාමය ඥානෙ තියෙනවනම් කේතයගේ පටන් ගන්නකොටවත් ආස්වාද පිම්බේ මැක්නම දෙයක් මැද අවකාශය තියෙනවා. ආන්න එක දක්නාසුලෝ ගියොත් ඊයේ භාවන අදට අපිට තල්ලුවක් වෙනවා. ඊයකින් අපිට අත්දැකීමක් එනවා. ඒ විදිහට අපි දිගින් දිගට දිගින් දිගට ආයෝජනය කරත හැකි. අනිත් එක තමයි මේ මස්කුඩු වල වේදනා විවිධ දේවල් එන්න පටන් ගන්නවා. හිතවිලි. ඉතින් ඒකේ නැයින් ඇහුවොත් මේ භාවනා කරපු නිසා එන වේදනාද එහෙම නැත්නම් වෙනදත් එනවා වෙනදා දන්නේ නැහැ මේක. දැන් භාවනා කරපු නිසා මේ වේදනාව දන්නවද? නැත්නම් භාවනාව නිසා හිත ප්‍රනීත වීම නිසා මේ වේදනාව වෙනදට වඩා තීව්‍ර පේන කතියක්ද තියෙන්නේ නැත්නම් මේ ශබ්ද මේ වේදනා භාවනාව නිසා අපේ කද්ද කියලා ඇහුවොත් කට උත්තරයක් දෙනවා නම් හරි වටිනවා. කවුද මේ මෑණියෝ අතට දෙන්නේ? මගේ ප්‍රශ්නේ රචනයේ දෙවෙනි කොටසට යන්න ඉස්සෙල්ලා මැදලී වෙනවා. මට වරින් වර කපන කොටන පිච්චන වගේ මස් පිටුල උග්‍ර වේදනා එනවා. ඒ ලොකු සද්ද ඇහෙනවා. එතකොට මේ දේවල් භාවනා කරපු නිසා භාවනාවේ ප්‍රතිඵලයක්ද? නමුත් වෙනදා තියෙන්න ඇති දැන් තමයි දන්නේ. ඒ දෙකෙන් මොකද්ද උත්තරේ කියලා මට දැනගන්න ආසයි. වෙන දවස්වලත් තියෙන්න තිබිලා තියෙනවා මේ භාවනා කරපෙන නිසා පෙකටවල ආවා කියලා වැටෙන්නේ. ඒකට මේ දැකීම හොඳ දෙයක්ද නරක දෙයක්ද? හොඳ දෙයක් විදියට තමයි. නෝ ලියලා තියෙන හොඳ දෙයක් කියන ශීර්ෂයෙන්ද නැත්තම් චෝදනා ස්වරූපයෙන්. උසාවි ඉදිරියට අපහසුරපත් කරනවද? නෑ නේද? අනිකට මයික් එක ගන්න ගන්න නෑ අපහසුරපත්. එහෙම අදහසක් මයි නෑ. ඒ නිසා මම මේ අහන ප්‍රශ්න ටික තමන්ගෙන් අහන්න වෙනදා ඉන්නවා නම් අපි කැරමක ගහ ඉන්නවා නම් දාන් ඇද ඇද ඉන්නවා නම් ටෙලිවිෂන් බල බල ඉන්නවා මේ පැත්තක් කෑවත් කවුරු හරි දන්නේ මේ අරමුණක ඉන්න ගියාම මැස්සෙක් ඇහුවත් වැස්සක් වැස්සක් කැස්සක් ආවත් බුදු අම්මේ එන්න ගහන්න වගේ පේනවා. එතකොට අපිට පේනවා මේ භාවනා කරන්න ගියාම කරදර වෙනවනේ කියලා. භාවනා ගියාම කරදර වෙනව නෙවෙයි. තියෙන දේ පේනවා. මේකට බුදුරජාණන්සේ ඇති හැටිය දැකීම කියලා කියනවා. ඉතින් ඒ නිසා මේක භාවනායේ දියුණුවක් නිසා වෙන එකක්. මේක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ලියනවනම් ওই රචනෙ ඔයිට වෙනස්. ඉදිරිපත් කිරීමේ ස්වභාවය වෙනස් වෙනවා. ඒක නිසා අහගෙන ඉන්න කෙනාට තේරෙනවා දැන් ලියලා තියෙන කෙනහිල්ලක් අරියාදුවක් විදිහට තමයි ලියන්නේ. කවදා හෝ මේ භාවනා කරපු නිසායි මම මගේ කයේ දැන් අත්පනා පිට වෙන මස් පිටුවල වේදනාව පවා මට දැන් පේනවා කියලා ලියපේක හොඳයි. මම කියන්නේ ලියන්න පසු මේ පිටිපස්සේ තියෙන ආකල්පේ. එහෙම නම් කවදා හරි අපි මේ වේදනාව දැන්නේ සතිය නිසායි කියලා දන්නවනම් පැමිණි දුක් පැනිරා වෙනවා අපට. වේදනාව එනකොට අපි දන්නවා හොඳටම සතියෙන් ඉන්නේ කියලා. ඒක නිසා උද්දටම දිනු යෝගාවචරයට රූප කර්මස්තන් නැති වුණාට කායනපසනද වේදනනපසරට හිත යනවායි කියලා කියන්නේ ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම වේදනාවක් තියෙනවා. ඒ වේදනාව අල්ලගෙන භාවනා කරන්න පටන් අරගත්තොත් හතර ඉරියව්වෙන් භාවනා කරතයි. එතකොට රූපයක නෙවෙයි හිත තියෙන්නේ නාම ධර්මික. ඒ නිසා හැම රිදිල්ලක් කැක්කමක් පිපුරුමක් මොන දෙයක් ආවත් ඒක සතියට අරමුණක් කරගන්නවා. අරමුණු කරගෙන බලනවා මේක මම මෙතෙක් කල් දැක්කේ ද්වේෂය පදනම. දැන් පුළුවන් ද ඥාන පදනමේ බලන්න. ඒක භාවනා නෙවෙයි ඒක සම්මාදිට්ඨියනේ. ඒක සම්මා සංකප්පනේ. ඒක කමඨාන් සුද්ධ වීමනේ. මේක වෙන්නේ නැහැ හැම කෙනාටම. උනත් එක සැරේ වෙන්නේ අපි ලක්ෂ වාරයක් හිතට අඳුරලා දෙන්න ඕනේ. අස්පනා පිට වේදනාවක් ආවත් ඒකත් සතිය තියෙන බවට ලකුණක්. ඒ නිසා සතිය තවත් දිනු වෙනකොට දිනුනට වෙනත නොදැන්න පුංචි වේදනාවක් පවා. වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා වනමුකේ පෑදුවාට පස්සේ තුවාලේ හේදුවාට පස්සේ ඉදෙනවා වැඩි. ඒක භාවනාවේ දියුණුවක් ප්‍රතිපදාව ඉදිරි ගමනක් කියලා කිව්වොත් ඒ යෝගාචර පරියන්කේ දෙන හැම වේදනාවක්ම ආපු ගමන් සලුක සාදාට නැගිටින්නේ පොට්ටක් ඉඳලා බලනවා. මේක සතියේ තියෙන බවට ලකුණක් සතියට සාක්කියක් ආධාරකයක්ද නැත්නම් සතියට අරියාදුවක් බාධාවක් කරදරයක්ද කියලා ඒක රචනය අහගෙන ඉන්නකොට ලියවලා තියෙන ලියමනේ පසුබිම තේරෙනවා. ලියලා තියෙන්නේ මේකට කෙනහන ස්වරූපෙින්ද එතන මේක භාවනාවේ ලැබෙච්ච සුභාසින්සනයක් විදිහට කියලා. ඒ වෙනස කරලා දෙන්න පුළුවන් උනොත් යෝගාවචරයට යාට කමඨාන සුද්ධ වෙනවා. ඊට පස්සේ යාට කවුරුත් කියන්නේ ඉස්සෙල්ලම තියෙනවා දැන් මම මේ report කරන්න හදන්නේ වාර්තා කරන්න හදන්නේ ද්වේෂයෙන්ද නැත්නම් හුදු වාර්තා කිරීමේ අදහසින්ද නැත්නම් මේක වාසියට හරව ගන්න පුළුවන් පැත්තෙන්ද කියලා ඒක කලාතුරකින් සිද්ධ වෙන කමටහන් සුද්ධ කරනවා. හැබැයි අපි දෙපාර්ශ්වෙම ඒක කරන්න උත්සාහ කරනවා. ගිවිස ගන්න ඕනේ. අපි নানা ආකාර විදිහට මේ ලැබෙන අත්දැකීම් පිළිබඳ වැරදි අර්ථකථන දෙන්න ගියාට ඒ හැම දෙයක්ම හරි පැත්තට දාලා කියන්න පටන් අරගත්තොත් මේ ආනාපානය පිම්බීම හැකිලිම දකින්නට වඩා වේදනාවත් තියේදී ඒක දිහා කටයුතු කරන්න පුළුවන් නම් කුසලයේ වැඩි කියලා කියතයි. කායනපසනතදී වේදනාපසන සිද්ධ වෙනවා. නමුත් ද්වේෂපද නෙමේ ගියොත් අනුසයක් එකතු වෙනවා. ඒකයි වෙන්නේ එතන. ඒක නිසා ද්වේෂපදනමට යන්න නැතුව ඥානපදනමට දාගන්න ඒක පෞරුෂත්ව විශාල වෙනසක්. ඊට පස්සේ කවුරුහට තමයි බැන්නත්, ගැහුවත්, වේදනාවක් ආවත් අර මනුස්සයාට යටිහිතින් ස්තුති කරනවා. දැන් අඩු ගානේ මට සතිය පිටව ගන්න උදව් වුණා. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරනවා එහෙම භාවනා කරපෙන්නාට සතිය උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ ඔත්පල වෙලා ඇඳට වැටිච්ච දවසේ කියලා. එන හැම වේදනාවකින්ම සතුටුමත් වෙනවා. කවුරුත් එන්නේත් නැහැ බලන්න. කක්ක ගාගෙන, චූ කරගෙන, පිලාගෙන ඉන්න කවුරුත් එන්නේ නැහැ ඒකට ළඟට. දැන් සතිය ඇවිල්ලා. සතිය පෙන්ලා දෙන ඕ පේනවා නේද? උදේට කතපාර 300යි, දවල්ට කතපාර 300යි, හැන්දෑවට කතපාර 300යි, පෙන්කලකල ඉන්න කන්නකෝ දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. ඕම් බලාපංකෝ දැන් කියලා සතියේට විශාල ආඩ්‍යයක් එනවා අසාධ්‍ය ලෙඩ වෙච්ච වෙලාවේ සතිය ඇවිල්ලා උදව් කරනවා කියන. ඒසීම වේවා කියලා ප්‍රාර්ථනා කරමුද? තවත් එකක් බැදී වුණා මං හිතනවා ඔය ඇති කියලා. තාතේ අන්තිම ලිපි කැලෙත් මට මොකද්ද වෙලා මතක් වුණා දැන් ඒක මතක නැහැ. කෙසේ නමුත් මේ කාරණා දෙක මතක තියාගන්න. ඒ දැනෙන මේ කරදර සතිය තියෙන නිසා භාවනාවේ ප්‍රතිපත්තියාව ඉදිරියට යන නිසා වෙන එකක් කියන එක දැක ගන්නා සුලෝ භාවනා කරන්න ගියොත් ඔය හැම එකක්ම සුභාශිංසනක් බාටපත් වෙනවා. ඒකයි මට මතක් කරන්න ඕනේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. එය මෙනෙහි කළ ආකාරය සක්මණින් පසු පරයන්කේ ඉඳගතිමි. මම දැන් මෙතන කියා පරයන්කයට හිත තැබුවෙමි. ඉතා සුළු වේලාවකින් මුළු ශරීරයම නොපෙනී ගොස් අංශු වලින් එම ස්ථානය වැසී තිබිනි. අවට පරිසරයේදටද හිත යොමු කෙලිමි. මේ සෑම තැනම දුටුවේ වේගයෙන් බිදී බිදී යන අංශු රාශියක් පමණි. ඒ දෙස බලා සිටින විට ආලෝකයක්ද ඇති වුනි. එය උපක්ලේශයක් බව දැනගෙන සිටි නිසා එයට නොඇලුනෙමි. ඒදු තිබුණේ ෂණක් පාසා ඉපිද බිඳෙන කුඩා අංශු ටිකකි. ඒ දෙසම බලා සිටීමේ එම අංශුවල සතර මහා ධාතු ප්‍රකට වුණි. එම හිස් අවකාශයේ තුල තිබූ අංශුවල මුලදී තිබූ ගොරෝසු බව නැති වී සියුම් බව පමණක් වැටහිණි. ඒවා ඊතා වේගෙන් බිඳී යනවා දුටුවෙමි. ඒ කිසිවක් මෙනෙහි නොකළෙමි. මේ අතර ශබ්ද වේදනා සිතුවිලි ආවත් ඒ ප්‍රධාන කමඨහනට තරම් බාධාවක් නොවින. ඒවා ඇතිව නැතිව යන බව දුටිමි. මගේ නෙවෙයි යන්න දැනගතිමි. ඒ නිසා එතෙන්දී ඒ කිසිවක් අල්ලා නොගැතිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල ආකාරයෙන් දුටුවා වගේ එම අවස්ථා කීපෙදී එම අංශුවල දුටුෙමි. මෙනෙහි නොකළෙමි. කියවෙන්නේ නැහැ. වාක්‍යෙම සම්පූර්ණ නැවත කියවන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල ආකාරයෙන් දුටුවා වගේ එහි අවස්ථා කීපයක් මෙම අංශුවලද දුටු වෙමි. මෙනෙහි නොකළෙමි. මේ සියල්ලම අනිත්‍ය බව නිසාම දුකක් බව කිසියෙකුගේ පාලනයකින් තොර කියා ඇත්තක් බව දකිමි. මේ යන ක්‍රමය නිවැරදිද? වැරදිද? කරුණාවෙන් මට පෙන්වා දෙන ලෙස ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා තවත් අසරණ යෝගීන්ට නිවන් මඟ පෙන්වා දී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සව අත් වේවා. මේක ඇත්තට ප්‍රත්‍යක්ෂයක් නම් කායිනත් අහන්න දෙයක් නැහැ. කායගත ආහන දැන් පාර හරිත වෙලදී කියලා ප්‍රත්‍යක්ෂයක් නම් ඒකේ ආයේ කාටවත් ඒකට ඇඟිලි ගන්න දෙයක් නැහැ ඒක සුත්තමාන පාට පිරිසුදු එලකිරි. නමුත් දැක්කට මොකද තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියලා කියන්නේ ඒක අනුපස්සනා කරලා නැහැ. ඕකම නැවත නැවතකරනද කරනකොට මේක හිතලුවක් නම් මනෝවිකාරයක් නම් ඕක නැවත නැවත යන්න බැරි වෙයි. ප්‍රත්‍යක්ෂයක් නම් ඕක නැවත නැතේනවා. දිගින් දිගට දිගින් දිගට ඉන්නේ නැති වෙන්නේ ඔන්න සැකේ විතරයි. ඒ සැකේ නැති වෙනවා කියලා කියන්නේ ආත්ම විශ්වාසය වැඩෙන. ඒ නිසා අපි මේ මේක හරි කියලා අපි හිතනවා. ඉතල නැවත අපදෙස් දිනව නැවත නැවත කරන්න කරනකොට කොටකොට අස්පනා පිට පේන්න හදනකොට සැකේට ඉඩක් ඉන්නේ ඒ වගේම මේ රචනයේ තියෙන විදිහට මේ බිඳි බිඳි යන වචනේ තමයි අපි සිංහලේ සාමාන්‍ය පාවිච්චි කරන්නේ. නමුත් ඒ බිඳිච්ච කිසි දෙයක් නැති වෙන්නේ නැහැ. ඒක කියනවා මේ මීමැසි පොදියක් වැස්ස වෙලාවට ඒක පොදියට වෙලා හිටියට ඒ හින්දා තුන් තටු ගහ ගහ තමයි ඉන්නේ. අවුව වෙලාවට මේ මැස විසිල්ලා ගියාට ඒක මීමැසි පොදියට හානියක් වෙන්නේ නැහැ. වෙන් වුණාට ඒගොල්ලෝ ආයකතු වෙනවා. ඒ වගේ මේ බින්දෙන කිසිම දෙයක් නැති වෙලා යන්නේ. ඒවා ඇති නැති තත්ත්වර කියලා ආය ඇති තත්ත්වයට මතු වෙනවා. ඒ නිසා මේක ඉංග්‍රීසියෙන් කියනවා going to pieces without falling apart කියලා. හරියට මේ පරණ මේ පිඟන් පිඟානක් කියලා ගමුකෝ. ඒක පහු වෙනකොට පහු වෙන එක ගොඩාක් හුලං හිත යනවනේ. හුලං හිත යන්න යන්න යන්න යන්න මේක කෞතුක වටනකම වැඩි වෙනවා. අපි ඒක ඇන්ටික් කියලා කියනවා. හැබැයි කැඩලා විසියලා නැහැ. හැබැයි වැටුනොත් කැඩෙන්නේ මෙහෙමයි කියලා ලකුණු පෙන්නලා තියෙනවා. ආන්නේ වගේ මේක තියෙන්නේ පුරුද්දලපු බව. කැලි කැලි එකතු කරලා තියෙනවා. එකතු කරලා ඉන්නකොට අපිට මමයා කියන නම දානවා. විසිරෙනකොට මමයා නැති වෙනවා. ඒ නිසා අපිට විසඳීම පෙන්නේ මමයා මැරීමක් වගේ. නමුත් මමයා මැරෙන්නේ නැහැ. ආය එකතු වෙච්ච ගමන් මේ වදේ කියලා කියනවා. නමුත් මේ මැස්ස වෙන් වෙලා ගියාට පස්සේ ඒකට මේ වදේ කියලා අපි කියන්නේ නැහැ. සම්මුතියක් එන්නේ නැහැ. මේ මැස්ස මැරිලා නෙමෙයි. ඒගොල්ලෝ මේ මීපෙනි ගේන්න ගිහිල්ලා. ඒ වගේ මේ එකතු වෙලා තියෙන පොදිය ලිහිලා පෙන්නනවා. විචිත්‍ර කරලා පෙන්නනවා. විචිත්‍ර කරලා පෙන්නනකොට අර මමයි කියාගන්න මධ්‍යස්ථානයක් නැති වෙනවා. ඒකට කියනවා ද්‍රවේ නැතිලා කියනවා. අද්දුහතෝ කියලා කියනවා. ද්‍රවයේ තියෙන උත්තර ද්‍රවයට ගියත් එතන වේගින් කරකෙන්නේ එක තැනමනේ කරකෙන්නේ. ඒ නිසා එතන ස්ථිරයි කියලා අපි අරන් තියෙන්නේ. මේකෙදී මේ ඔක්කොම අංග චලනය වෙන්න පටන් අර ගන්නවා. මේකේ මැද හබ් එක නැතුව යනවා. ඒ නැති වෙනකොට පුදුම හීන දාඩියක් දානවා. පුදුම බයක් ඇති වෙනවා. දැන් මේ මම යකෝ කියලා. මේ ටික එකතු වීමේදී ඇතිවෙන සමායනයේ වීමේදී ඝන සංඥාවේ විතරයි මම යට ඉන්න පුළුවන්. මේ භාවනා කරනකොට විසිල්ලා ගියාට පස්සේ මැරිලා නැහැ මොකුත් වෙන්නේ නැහැ. ඉතින්ලා ආයකතු වෙනවා ඔයගොල්ලෝ. එකතු වුණාට පස්සේ මම එයා ඉන්නවා. බෙදුවට පස්සේ මම නැහැ. ඒ කියනවා මේ හොඳ ලස්සන වටිනා බෙන්ච් කාර් එකක් අරගෙන දැන් ලක්ෂ 350ට වැඩි ওই කාර් එකක් සාමාන්‍ය වටිනාකම. ඒකේ අන්තිම කොටස් වලට කඩන්නේ කියලා. කඩලා විසිරලා පෙන්නරුවාට පස්සේ ඒකම කෑල්ලකටවත් කාර් එක කියලා කියන්න බෑ. ඒ වගේම එකම කෑල්ලක ලස්සනක් නැහැ. අත ගෑවොත් අත හොදගන්න වෙන මජන් ගොඩක් තියෙනවා. එකතු කරුවට පස්සේ අඹ ගෙඩිය ලක්ෂ 350කට අපි ගන්න. එතකොට බෙන්ස් වෙනවා. එතකොට කාර් එකක් වෙනවා. කැලි කැඩුවට පස්සේ ඒක නැහැ. ඒ නිසා මේ එකතු වීමේදී සම්ප්‍රයුක්ත කැලි කැලි වලටනාකමට වැඩිය මොකද්දෝ වැඩි වෙනවා. ආන්න එතන තමයි අවිද්‍යාව එන්නේ. නිසා බුදුරජාණන්ද වෙන ඔය එහෙම්ම බලපන්. ඒවා වෙන් වෙලා යන හැටි. ආයෙකතු වෙන හැටි. වෙන් වෙලා යනකොට අපි හීන් දාඩි දානවා. ගෑවේ. <coughs> ඉතින් ඒ නිසා අපිට සත්‍ය බේන්නේ ඒක දිහා ගන්න නැතුව බලන්න ඉන්න පුළුවන් නම් පේනවා වෙන් වුණාට පස්සේ මම කියා ගන්න තැනක් මගේ කියා ගන්න ඉඩක් මගේ ආත්මය කරගන්න එන්නේ බැරි වෙන්නේ අපි එකට බය නිසා ඒ නිසා බින්දි බිදි යනවා කියන වචනේ කිව්වට මේ බින්දිලා විනාශලා යනවා නෙවෙයි මේ ඉලපත ගැලවිලා කූරු කුරු වලට ගිහිල්ලා ආයෙ එකතු වෙනවා කූරු වලට ඉලපත කියන්නේත් නැහැ ඉලපතට කූරු කියන්නේත් නැහැ ඒ වගේ මේක බින්දිලා යන්න පටන් අරගන්න එක භාවනා කරනකොට පරියන්ක විතරක් නෙවෙයි සක්මන් කරනකොට වැලි මඩුවක් බිඳිලා යනවා වගේ පේනවා. මේක දැක්කට පස්සේ ඕන තරක දැක් ගන්න පුළුවන්. නමුත් ඒක අභාග්‍ය සම්පන්න දෙයක් කාලකන්නිකම මුස්පේන්තුවක් කියලා තමයි ලෝකයා පිළිගන්නේ. ඉතින් ඒ නිසා අපිට නිවනත් කාලකන්ණි වෙලා තියෙනවා. නිවනත් මුස්පේන්තුවක් වෙලා තියෙනවා. නොදකින් කියාගෙන තියෙන නිසා නොදැක්කකම නෙවෙයි තියෙන්නේ. මේකට මේ මේ බිඳි බිඳි යන්නේකට තියෙන බය කියන්නේ නිවනට තියෙන බය. ඉතින් ඒකට අපි සද්ධාවෙන් සීලෙන් සතියෙන් ගිහිල්ලා ඒ තියෙද්දි බය නැතුව ඉන්න පුළුවන් නම් අන්න අපිට ඔය කියන අනිච්චන් දුක්ඛන් අනත්තන් කියන එක වටහා ගන්න නැත්නම් බුදුහාමුදුරු කියප එක ප්‍රත්‍යක්ෂණය කරන්න අමාරු නෑ. නිසා මෙතන ඉන්නේ කවුරක්වත් නොදකපු කෙනෙක් නෑ. අන්න එක දැක ගන්නාසුලුවට යන්න ඒකට කියන්නේ මේ පොදිය ලිහලා බලනවායි කියලා. විචිත්‍රු කරලා බලනවා කියලා. පතුරු ගහලා බලනවායි කියලා. ඒක ටිකක් සෙල්ලක්කාර වැඩක්. ටිකක් රැඩිකල් වාදී වැඩක්. එහෙම කරගෙන යන්න මේ කෙනාට කරන්න තියෙන්නේ මේ කෙනාගේ සැකේ නැති වෙන්න නැවත නැවත ওই පාර හරි කියන විශ්වාසයෙන් ඉදිරියට යන එක තමයි කරන්නේ. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ හිතා කෙටි ප්‍රශ්නයක් මෙය මට දුකක් දැනෙනවා සක්පන් කළත් හුස්ම දිහා බලාගෙන සිටියත් කිසිම විශේෂයක් නැහැ. සිතේ වෙනසක් නැහැ. එහෙම වෙන්නේ ඇයි? නිදිමත ටිකක් දැනෙනවා. මීට විශ්වාසී උපාසක අම්මා දුක දැනෙනකොට ඉතින් ඒක එපා නම් ඉතින් චතුරාර්ය සත්‍ය විහිකොල දාන්නේ. චතුරාර්ය සත්‍ය ඉස්සරහම තියෙන ඕක තමයි. ඉතින් අපි ඒක දාන්න බාල්දියක් හොයනවා දැන්. කුණු බාල්දියක් නැහැ. මොකද මේ මල හත්ති ලව්වයි දුක දැනෙනවා. ඇයි භාවනා කරන්න යන්නේ කියලා අපන් කියන මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි යන්නේ මේ ගෙදරත් අත ඇරලා සුදු ඇඳගෙන බාපණ දාගෙන ඇවිල්ලා මේ බිමේ ඉඳගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් ප්‍රධානම ප්‍රශ්නේ තමයි දැන් මට දුක දැනෙනවා. දැන් මම මොකද කරන්නේ? කිනම් මේ වතුර ඉල්ලුවාම තිත නැති වතුර ටිකක් දෙන්න බැරිද කියලා. වතුර ටිකක් දෙන්නකෝ ස්වාමීන් වහන්සේ මේ තෙත ගතිය නැති එක. වතුර කියන්නේ තෙත තමයි. ඉතින් මේක තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්න. භාවනා කරපුවා ප්‍රතිඵල තියෙනවා. ඉතින් අල්ලිම කරදරේ. දැන් දැන් එකම දේ දැන් දුක දැනෙනවා. දැන් මොකද කරන්නේ? ඉතින් භාවනා කරන්න මොකටද කියලා හිතා ගන්න පුළුවන්. නිවන අරමුණු කරලා නෙවෙයි භාවනා කරන්න වෙන මොකක්ද එකක් අරමුණු කරගන්න. ඉතින් තව කට්ටිය මේ පුදුමාකාර මහන්සියක් ගන්න මේ දුක දුක තේරුම් ගන්න දුක වශයෙන් තේරුම් ගන්න. මේ කෙනාට ඒක කරප්පන් ඇවිල්ලා අසාත්මක ලක්ෂණ පහර වෙලා හිතගෙන හිටියක් දුක දැනනවා, සක්ම කරන හිටියක් දුක දැනනවා, ඉඳගෙන හිටියක් දුක දැනනවා කියලා චෝදනාව පන්තියයි. ඉතින් ඒ කියන්නේ සත්‍යයට කොච්චර බයද කියලා. එනිසා ඒකට ලෑස්තිලා යන්නේක තමයි මේ භවනාව කියන්නේ, පැවිද්ද කියන්නේ, තපස කියන්නේ, අතාපි ගුණය කියලා කියන්නේ මේක තමයි බුදුහාම කිව්ව ලෝකෙම දුකයි. ඉතින් ඒක දැනෙනකොට බුදුහාමරණ බැලලා වැඩක් නැහැ. දුකට වෛර කරලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේක තමයි අපේක්ෂා කරුවේ කියලා ඒ දුකත් එක්ක දවසම ගත කරන්නේ. එතකොට ওই දුක දුකක් වෙන්නෙත් නැහැ. ওই දුක ඇඹුල් ගතිය එන්නෙත් නැහැ. පැගිරි ගතිය එන්නෙත් නැහැ. දැන් තියෙන දුක පිළිබඳව නැත්නම් සත්‍ය පිළිබඳ ද්වේෂය. ඒ ද්වේෂය තියෙන තාක්කල් මේක උදේ ඉඳලා හැඳගෙන බැඳගෙන වැද දෙනවා වගේ කතාවක්. ඒක මේ දුකේ ගතියක් නෙවෙයි. ඒක පිළිබඳව යහ පළල් දෘෂ්ටියකින් බලන්න දන්නේ නැතිකම නිසා සත්‍යයට තියෙන බය. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එපමණයි. දැන් අපි යොදාගත්ත කාලයත් සමාප්තයි. ඒ නිසා තව ප්‍රශ්න තියෙනවද කියලා මම තවදුරටත් අහන්න යන්නේ. අපිට පැයක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. අපි මේ සක්මන් භාවනාවෙන් පස්සේ තුනට නැවතත් මෙතන රැස් වෙනවා පරියංක භාවනාවකට. මේ මතක් කිරීමත් එක්කම අපි පළවෙනි භාවනා භාවනා වැඩමුළුවේ පළවෙනි ප්‍රශ්න විචාරත් වැඩපිළිවෙලේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.